මේ සූත්‍රාන්ත ධර්මයේහි නම සමාධි භාවනා සූත්‍රය. එස් නමින්ම පෙනෙනවා සමාධි භාවනා පිළිබඳ කතාවක් මේ සූත්‍රයට ඇතුළත් කියන බව. සමාධි කියන වචනේ තේරුම කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කියලා දක්වන්නේ නිවැරදි අරමුණක හිත දිගට එක්තැන් කරගෙන තබා ගන්නකොට හිත එකඟ කරගන්නකොට නිවැරදි අරමුණකට ඒකට කියනවා සමාධි කියලා. කුසල චිත්තේ කග්ගතා සමාධි කිව්වේ ඒකයි. එතකොට එහෙම නිවැරදි අරමුණක එකඟ වූ සිත දිගින් දිගට භාවනා වශයෙන් වැඩිම ඕකට කියන්නේ භාවනාව. තාය සමාධියා භාවනං වඩ්ධනං සමාධි භාවනා. ඒ නිවැරදි අරමුණේ එකඟ වූ සිත ඒ සමාධිය වැඩිම අතරක කඩන්නේ නැතුව දිගටම ඒක පවත්වාගෙන යාම ඒකට කියනවා භාවනා කිරීම කියනවා වැඩි දියුණු කිරීම කියනවා ඒ සමාධිය ඒකකම දිගටම වැඩි කරගෙන යනකොට ඒකට කියනවා සමාධි භාවනා සමාධි භාවනා කියන වචනේ තේරුම එහෙම අපි සලක ගන්නට ඕන සමාධි කියන වචනය බොහොම විස්තර කතාවක් තියෙන වචනයක් උපචාර සමාධි අප්පනා සමාධි කියලා සමාධියේ කොටස් දෙකක් දුවිධා සමාධි උපචාර සමාධිච්ච අප්පනා සමාධිච්ච කියලා දැක්වෙනවා උපචාර සමාධි කියන්නේ ධානයක් ලබන කෙනෙකුට නම් ධානයේ ලැබෙන්න ඔන්න මෙන්න ඇති වෙන එකඟකමට කියනවා උපචාර සමාධිය. නීවරණ පහණයෙන් ඇති වෙන්නේ උපචාර සමාධියයි කියලා දක්වනවා. සමාධි භාවනාවක් කරගෙන යනකොට දස කසින දස අසුභාදී සමත 40 කර්මස්ථාන භාවනාවක් තියෙනවා. එතකොට ඒ Tamanගේ චරිතයට අදාළ නිසි කර්මස්ථානය කම්මඨාන දායක කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකකින් ලබා ගන්න එකයි සිරිත. හරියට වෛද්‍යයාට ශරීරයේ පෙන්නලා රෝගය තේරුම් අරගෙන වෛද්‍යවරයා බේත නියම කරනවා වගේ. සම 40ක් කර්මස්ථාන තියෙන්නේ ඒ එක එක රෝගවලට નિયમિત බේත් වගේ මානසික රෝග. ඒවා ඉතින් නිසි චරිතයට නිසි සමාධිය භාවනාව මේකේ කියලා කම්මඨාන දායක ආචාර්යයන් වහන්සේ පළපුරුද්දෙන් දැනගෙන ඒවා නියම කරනවා. ඉතින් කොහොම හරි ඒගත් ආරම්මණය දිගට වඩනකොට හිත එකඟ වෙනවා. ඒ සිත එකඟ වේගන ගිහිල්ලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ ධර්ම පහක් තියෙනවා පංච නීවරණ ස්වර්ග මොක්ෂ දෙකටම ආවරණයක් වෙන නිසා බාධාවක් වෙන නිසා කාමච්ඡන්දය නීවරණයක් කාමාශාවේ කිව්වත් කෙටින් එහෙම වැරද්දක් නැහැ ව්‍යාපාදේ ක්‍රෝධය ඒකත් එමයි නීවරණයක් ස්වර්ගයටත් බාධාවක් මෝක්ෂයටත් බාධාවක් ලෞකික සියලු දියුණු තියෙනවා නම් ඒවටත් ඕවා බාධායි කාමාශාව වැඩි වෙච්ච මිනිසුන්ගේ මානසික අසහනය කලබලය ඒක වැඩි දියුණු වුණාම තමනුත් මැරෙනවා සමහර වෙලාවට බලාපොරොත්තු කඩ වෙනකොට අනික් අයත් මරනවා ගම් ගිනි තියනවා කොච්චර විශාල විපත්තිද ඒවා අමුතුවෙන් පැහැදිලි කළ යුතු දේ නෙවෙයි මේ කාලේ ප්‍රවෘත්ති පත්‍රයක් කියවනකොට කාම ගින්න ඇවිලිලා ගිනිගත් තරම නොඑක් තැන් වලින් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක තියාගෙන එකගෙ හිතක් හදාගන්න බෑ කාමච්ඡන්දය. ඒක යට කරගන්න නම් ඒකට විරුද්ධ ධර්මයක් තියෙනවා ඒකග්ගතාවේයි කියලා. සමාධි කියන වචනයත් ඒකග්ගතා කියන වචනයත් දෙකේම තේරුම එකයි. නිවැරදි අරමුණක මනාකොට හිත තැම්පත් කර ගැනීම සංආධානය කර ගැනීම ඒක සමාධිය. ඒකාග්‍රතාව කිව්වත් ඒ තේරුමම තමයි වචන වශයෙන් දෙකයි අදහස් වශයෙන් එකයි. කාමච්ඡන්දයේ ගින්න නිවෙන්නේ ඒකාග්‍රතාවේ සිසිලස වැටෙන කොටයි. ව්‍යාපාදේ කියන්නේ ක්‍රෝධය. ඒ ක්‍රෝධයේ ගින්න නිවෙන්නේ ඥානාංගවල තියෙන පීති අංගය එකතු වෙන කොටයි. අන්‍යෝන්‍ය ප්‍රතිපක්ෂ ධර්ම මේ. පීතිය ඇති වෙනකොට ව්‍යාපාදේ නැති වෙනවා. ඒකග්ගතාව ඇති වෙනකොට කාමච්ඡන්දේ නැති වෙනවා. ආලෝකය ඇති වෙනකොට අන්ධකාරය නැති වෙනවා වාගේ දෙයක් ඒක. තීන මිද්දේයි කියන එක ඒකට ප්‍රතිපක්ෂ ධර්මයේ විතක්කය. එතකොට විතක්කය ඇති වුණොත් තීන මිද්දේ නැති වෙනවා. ආලසකම් මානසික වශයෙන් ඇති වෙන අලසකම් නැති වෙන්නේ විතර්කණයෙන්. ආරම්මණය ගැන මෙනෙහි කිරීමෙන්. කම්මැලි කමට කුසීත කමට මෙලෙහි කරන්න බෑ නෑ ඇස් දෙක පියාගෙන නිලි කිරා වැටෙනවා මිසක් ඒක නිසා තීන විද්‍යට ප්‍රතිපක්ෂ ධර්මයේ විතක්කයයි. ධානාංගවල විතක්ක අංගය මතුවෙනවත් එක තීන මිද්ධාංගයේ යට යනවා. උද්දච්ච කුක්කුච්චේ කියන්නේ පසුතැවිල්ල කුක්කුච්චේ කියනවා හිතේ විවිධ අරමුණු වල විසිර ගිය කතියට අලු ගොඩකට ගලක් වැටුනම කොහොමද අලු විසිරෙන්නේ ඒ වගේ එක අරමුණක හිත නොරැඳී විවිධ අරමුණු වලට විසිරෙන ගතියට ඒකට කියන්නේ උද්ධච්චය උග්ගත ධාජතා කියලාත් උක කියනවා. හුඟක් උක අහසේ ඔසවලා බැඳපු ධාජයක తත්වේ මොකද්ද? එක විදියකට නෑ නිතරම හුළඟට සෙලවෙනවා. අනේ ගතිය යම් කිසි මනසකට එනවද විවිධ අරමුණු වලට පැන පැන සෙලවෙන ගතිය ඒකට කියන්නේ උද්දච්ච. කුක්කුච්ච කියන්නේ හොඳ දේ කරන්න බැරි වෙලා නැත්නම් නරක දේ කරලා පස්සේ තැවෙනවා. ඒකත් ක්ලේශයක්. පසු තැවිල්ල. විප්පටිසාරය. ඔය වචන තියෙනවා. අනේ උද්දච්ච කුක්කුච්ච දෙකටම ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි සුඛය. ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ ධර්මයේ පීතිය වුණා වගේ උද්ධච්චයට ප්‍රතිපක්ෂ ධර්මයේ සුඛය පීතියයි සුඛයයි කියලා දෙකක් කියනකොට ආන පින්වතුන්ට ප්‍රශ්නයක් එනවා. පීතියම නෙවෙද සුඛය කියන්නේ කියලා. එහෙම නෑ ඒක ධර්ම දෙකක්. උපමාවක් තියෙනවා තේරුම් ගැනීමේ පාසුවට කාන්තාරයක ගමන් කරන මිනිසෙක් පිපාසාවෙන් පෙළෙනවා. මුළු ශරීරයම දැවෙනවා. කාන්තාරේනේ ගමන රත් වෙච්ච වැලි ආස රත් වෙලා. ඉතින් බොහොම පිපාසාවයි. වතුර නැතුවම බෑ. ඒ තත්වයෙන් යනවා. ඈත පේනවා සෙවෙන තියෙන ගහක්. ඈත පේනවා තව ඒ වගේම පොකුණක් සිසිල් ජලයෙන් පිරුණු. දුටු මොහොතේ හිත ඇති වෙන්නේ මොකද්ද? ප්‍රීතිය. විපාසිතේකට පෑන් පොකුණක් පේනකොට ප්‍රීතිය. අව්වෙත දැවෙන තැවෙන මිනිසෙකුට සෙවෙනක් දකිනකොට ප්‍රීතිය. ඉතින් ප්‍රීතියෙන් ඉක්මනින් ලං වෙනවා. එවනට ගොඩ වෙනවා. ජලයට බහිනවා නානවා බොනවා. ඒ වෙලාවට මොකද්ද ඇති වෙන්නේ සුඛය. බලන්න පීතිය සුඛය දෙකේ වෙනස අවස්ථා වශයෙන් ඇති වෙන වෙනස් දෙකක් ඒ තියෙන්නේ. එකම ධර්මයේ වාගේ පෙනුනට එහෙම ඒවයි වෙනස් තියෙනවා. ඒ උද්දච්ච කුක්කුච්ච නීවරණයට ප්‍රතිපක්ෂ ධර්මයේ සුඛයයි. සුඛය මතුවෙනකොට උද්දච්ච කුක්කුච්ච යට යනවා. විචාර අංගයට ප්‍රතිපක්ෂ ධර්මයේ විචිකිච්ඡාව. සැකයක් එක්ක ਵਿਚාරයක් කොයින්ද? එක අරමුණක් පිළිබඳ තීරණයක් ගන්නවා නම් මේක මෙයි කියලා ඒකනේ ਵਿਚාරය ඒ ਵਿਚාරයේ තියෙනකොට විචිකිච්ඡාව නැහැ. මේකද කියලාත් සැකයයි අරකද කියලාත් සැකයයි එහෙමනම් ਵਿਚාරයක් එන්න බෑනේ. විචාරය ආවම මතුනාම විචිකිච්ඡාව නැති වෙනවා. ඔන්න ඔය විදියට මේ අපේ හිතවල තියෙන කලබලය, අවිවේකය, අසහනය, අවිමුගුරු අරගෙන අත මිට හදාගෙන අසහනය, අවිවේකේ නැති වෙනවායි කියන ඇඟීමක් ඇතුව මිනි මරාගෙන බෝම්බ පත්තු කරගෙන ඉදිරියට යන ලෝකයට බලන්න බොහොම හොඳ එකක් නේ මේක. අසහනය නැති වෙන්න මානසිකව ඕන. අවිවේකේ නැති වෙන්නත් මානසිකව ඕන. මානසික විවේකය මානසික සහනය නැති තැනක අසහනය නැති වෙන්නේ නැහැ. කලබලය අසහනය අඩු කරන්න ඕන. අඩු කරන්න නම් මනස කලබල කරන්නේ මොනවයින්ද කියලා ගැඹුරු ලෙස දාර්ශනික ලෙස විමසලා බැලුවම මෙන්න බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා කාම ආශාවෙන් කලබල වෙනවා මනස. ක්‍රෝධයෙන් ව්‍යාපාදයෙන් කලබල වෙනවා මනස. අලසකමින් කලබල වෙනවා මනස. උද්දච්ච කුක්කුච්චේ කියලා කලින් කියාපු එකාර මුනක හිත නොරැඳීම නිසා පසුතැවිල්ල නිසා මනස කලබල වෙනවා. එතකොට විචිකිච්ඡාව හරියාකාර තීරණාත්මක දැනුමක් නැතිකම නිසා සැකේ නිසා හිත කලබල වෙනවා. ඔන්න හිත කලබල කරන්නේ මේ හතුරන් විසින්ය කියලා බාහිර ලෝකයේ හතුරු නෙවෙයි තමන්ම තමන්ගේ මනසට ඇතුල් කරගත්ත හතුරු තමන්ගේ ඕනකමට හිතේ අවිවේකය ඇති කරනවා හිතේ අසහනය ඇති කරනවා මේක සහනයටපත් කිරීමේ තමයි සමත කියන්නේ. සමත කියන වචනේ තේරුම සංහුන් කරවීම, හිත සංහුන් කරවීම, නිශ්චල කරවීම, තන්පත් කරවීම සිසිල් කරවීම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා වලින් අවුලවන ගින්න රාශ්ණය සිසිල් බවට පත් කිරීම ඔතනින් ශානේ ලබනවා මිසක් ඔය ක්‍රමයෙන් විවේකේ ලබනවා මිසක් අවි ආයුධ වලින් ආර්ථික ප්‍රශ්නේ විසඳීමෙන් පමණක් ලෝකයට ශානයක් අතීතේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ හෝ ඇති වෙලාවත් ඇති වෙන්නේවත් නැහැ ඒ නිසා මේ ධර්ම බොහොම වැදගත්. සානේ කැමැති ලෝකයට එහෙම ඒ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම යට වෙනකොට ඒකග්ගතාව පීතිය විතක්කේ සුඛය ਵਿਚාරය ඒවා මතු වෙනකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨමඥාන කුසල චිත්ත ප්‍රථම ධානයේ එනවා. මේ කුමක්ද පැහැදිලි කරන්න ගියේ උපචාර සමාධි අප්පනා සමාධි දෙකක් ඒකෙන් උපචාර සමාධියයි කියන්නේ නීවරණ ප්‍රහාණයෙන් ලැබෙන සමාධියයි කියපු එක. එතකොට අර එක අරමුණක හිත දියුණු කරගෙන යන යෝගියාගේ ඒ අරමුණේ හිත වඩන්න පටන්ගත් මොහොතේ හිතම ඒක කාලයක් ගත වෙලා නෙවෙයි. හිත එකඟ වෙනකොටම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සෑහෙන දුරට එහාට වෙලානේ හිත තැම්පත් වෙන්නේ. ඒ මොහොතේ හිතම්ම මේ සහනේ එනවනේ. මේ විවේකේ එනවනේ භාවනාවට පටන්ගත් මොහොතේ හිතම තියෙනවා. ඒකත් සමාධිය තමයි. නමුත් උපචාර සමාධියයි කියන්නේ බොහොම ධානයට ලං වෙච්ච සමාධිය. උපචාර කියන්නේ සමීපයේ හැසිරෙනවයි කියන තේරුමනේ. උපසමීපේ චරතිති උපචාරණේ සමීපේ හැසිරෙන මොකක් සමීපේද හැසිරෙන්නේ ධාන අර්පණා සමාධිය සමීපයෙන් හැසිරෙන එකඟකමට කියන්නේ උපචාර සමාධිය උපචාර සමාධියෙන් මනසට වෙන්නේ මොකද නීවරණ යටපත් වෙනවා මේක තව දුරට වැඩෙනකොට ඔන්න අප්පනා සමාධිය අප්පනා සමාධිය කියන්නේ අප්පනා කියන්නේ උඩට නගිනවායි කියන තේරුම. අර්පණය කියන්නේ කන්දක් උඩට නගිනකොට අර්පණයක්. ඒ වාගේ යමක් උඩට යමක් මතට ස්ථිරව නැග ගන්නකොට ඒකට කියනවා අප්පනා. මේ කොහාටද මේ නැගගන්නේ? ධාන ආරම්මනේ ලිස්ස ලිස්ස වැටි වැටි බද බදා ඔය ගියේ. දැන් ඔන්න ධාන ආරම්මනේ මතට හරියාකාර නැගලා නවතිනවා. හිත හරියටම නිශ්චල වෙලා එකග වෙනවා. අන්න අප්පනා සමාධිය එතන ඒකේ ඵලය අංගපාතු භාව විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨමඥාන කුසල චිත්තං කියාපු ඒ ධානාංග පාම එකතුව එතන ඇති වෙනවා ධානාංග ප්‍රතිපක්ෂ ධර්ම උපචාර අවස්ථාව එනකොටම ඒ මොකද ධානාංග ක්‍රමයෙන් මතුවේවි මතුවේවි එනකොට උදේ පාන්දර ඉර පායගෙන පායගෙන එනකොට ඉරේ අරුණ නැගෙනවා ඉර නැ අරුණාලෝකේ එනවා අන්න අරුණාලෝකේ එන්න වගේ උපචාර සමාධිය නීවරණ යට වෙනවා ඊළඟට මේ අංගපාතු භාවයේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා ඒව මතු වෙනකොට අප්පනා සමාධිය ඉර හරියට උදා වුණා වගේ ඔය තමයි සමාධි භාවනාවේ සමාධි කියන දුවිදා සමාධි කියාපු සමාධිය දෙආකාරයි උපචාර සමාධි අප්පනා සමාධි දෙක එන හැටි දැන් මේ කතාව මෙතනින් අපි නවත්තන්න ඕනේ මොකද කර්ම හතරක් පිළිබඳ විස්තරයක් කරන්න තියෙනවා. සමාධි භාවනා කියන වචනේ ගැන සෑහෙන තීරුමක් අපි ලබාගෙනයි දැන් මේ එහාට යන්නේ. අත්තිධික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය. ඒ ආදී වශයෙන් ඊළඟට එනවා නිද්දේශය. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අනේ කොච්චර ක්‍රමානුකූලද? හරියකට අච්චුවක් හදලා ඒ අච්චුවට වක් කරලා යම් යම් බඩු ද්‍රව්‍ය කාර්මිකයෝ හදන්න වාගේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනකොට උද්දේශ නිද්දේශ පටිනිද්දේශ එතකොට නිගමන මේවා ඔක්කොම එකට ඇතුළත් වෙන්න මේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ මේවා ගැන පරීක්ෂණයක් කරගෙන ගියත් සරුවක්නි බුදුරජාණන් වහන්සේ කියලා වඳින්ට මානසික භක්තියක් ඇති වෙනවා නිකන් අවිචාරයෙන් කටට ආපු ආපු හැටියට හිතුණු හිතුණු එක ප්‍රකාශ කරපු කෙනෙක් නෙවෙයි ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ. නිදානයක් තියෙනවා. එතකොට ಉದ್ದೇಶයක් තියෙනවා දැන් බලන්න මේකේ. මේ සූත්‍රයේ ಉದ್ದೇಶය. තතස්සෝ ීමා භික්ඛවේ සමාධි භාවනා මහණෙනි මේ සමාධි භාවනා හතරකි. සම්පූර්ණ සූත්‍රයේ සම්පින්ඩනයක් කරලා එකපාරට දේශනා කෙරුවානේ. සමාධි භාවනා හතරයි. ඊළඟට ඔන්න නිද්දේශයට එනවා. තව ටිකක් වැඩිපුර ඒක විස්තර කරනවා නිද්දේශය කියන්නේ ඒක. අත්තිභික්කවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තතේ මානෙනි සමාධි භාවනාවක් භාවිත කළාම බහුලීකృత කළාම දිගින් දිගට වැඩි දියුණු කළාම පර ඵල පුරුදු කළාම ඒකයි තේරුම. ඥාන දර්ශන පටිලාභාය සංවත්තති. එහෙම සමාධි භාවනාවක් භාවිත බහුලීකృత කළාම ලැබෙන ඵලයක් තියෙනවා ditta dhamma sukha viharaya. ඉමස්මින් යේව අත්ථභාවේ සුඛ විහාරත්ථාය. මේ ජීවිතේදීම අදාදම ලැබෙන සැප විහරණයක් වෙනවා ඒ සමාධි භාවනාව වැඩිම. අන්න එකක් විස්තර කෙරුවා. එතකොට අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. තව එකක් සමාධි භාවනාවක් භාවිත බහුලීකృత කිරීම හේතුවෙන් ඥාන දස්සන පටිලාභාය සංවත්තති. දිබ්බ චක්ඛු ඥාන දර්ශනේ ලැබීම පිණිස පවතිනවා. සමාධි භාවනාවේ තව ප්‍රයෝජනයක් දෙකයි. එතකොට තුන්වෙනි එක අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා සති සම්පජඤ්ඤාය සංවත්තති මානෙනි තවත් සමාධි භාවනාවක් භාවිත බහුලීකృత කළාම දිගින් දිගට බහුල වශයෙන් වැඩුවම සති සම්පජඤ්ඤාය සංවත්තති සිහි බුද්ධිය ලැබීම පිණිස පවතිනවා සති කියන්නේ සිහිය, සම්පජාඤ්ඤ කියන්නේ ඥාණය, සතියාච ඥානස්සච අත්ථාය අර්ථ කතාව. සිහියේ බුද්ධියේ ලැබීමට කියන එකයි තේරුම. සත්‍යාච ඥානස්සච අත්ථාය සති ඥානානි මිස්සකානි කතිතානි ඔය වචන දෙක මාර්ථ කතාවේ තියෙනවා සිහි බුද්ධිය ලැබීමට උපකාර වෙනවා අත්තිභික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khයාය සංවත්තති සමාධි භාවනාව භාවිත බහුලීකృత කිරීමෙන් තව ඵලයක් ආසවානං khයාය සංවත්තති ආශ්‍රවක්ෂයේ පිනිසත් සමාධි භාවනාව පවතිනවා දැන් බලන්න සමාධි භාවනාව කීයකට ප්‍රයෝජන වුණාද කියලා මෙලොව සැපසේ වාසය කරන කෙනෙකුටත් සමාධි භාවනාවයි. දිබ්බ චක්කු ඥානය ලබා ගන්න කෙනෙකුටත් සමාධි භාවනාවයි. සීබුද්ධිය ලබා ගන්න කෙනෙකුටත් සමාධි භාවනාවයි ආසවක්ඛය කියන්නේ නිබ්බාණයට නිබ්බාණයට ඇයි ආසවක්ඛය කියන්නේ මේ ආසව කියන කෙලෙස් එකපාරට පීරෙන් කැපුවා වගේ කපලහක් කරන්න බෑ පීරෙන් යකඩයක් ගාන්නේ ගාන්න ගාන්නේ ගෙවෙන්නේ ක්ෂය වෙන්නේ එහෙම එහෙම ගිහිල්ලා වුණ මේක ගෙවලා දාන්න පාරමිතාවක් තියෙන ඒකටනේ හිත කය වචන දිගට ඊට නිසි ආකාරයට මේ විදියෙන් පුරුදු කරගෙන ගියාම භවයෙන් භවේ જાතියෙන් જાතියෙම ගිහිල්ලා ඔන්න අන්තිමට ඒක හොඳට භාවිත වෙලා පාරමිතා පිරීලා ආවම මේ අරණ්‍ය සේනාසනයක ගහක් මුල වාඩි වෙලා කෙරමිනිය ගොතාගෙන පරියන්කෙන් වැඩ ඉන්නකොට ඉදිරියේ තියෙන ගහේ නැට්ටෙන් කොලේ ගැලවිලා බිමට වැටෙනවා. සබ්බේ සංඛාරා අනිත්‍යා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියලා සසරේ අනන්ත කාලයක් ප්‍රගුණ කරපු මනසට මේක එකවරටම වැටහෙනවා හරියාකාර විදර්ශනාව පහළ වෙලා මාර්ගඵල ලාභයෙන් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵලවලටපත් වෙනවා. සමහර ඇත්තෝ ප්‍රත්‍යේක බෝධිඥානයත් ලබා ගන්නවා. ඔය කග්ගවිතාන සූත්‍රයේ මාර්ගන බලලා කියවන්න. එහෙම සිද්ධි කොච්චරද කියලා නිලුම් විලේ නිලුම් මලේ නිලුම් පත්‍රේ ගලිහිලා වැටෙනවා දැකලා පසේ බුදුබව ලැබුවා. ගහේ කොළයක් නැට්ටෙන් ගිලිහිලා වැටෙනවා දැකලා පසේ බුදුබව ලැබුවා. මේක මෙහෙම තියෙනවා දැකලා කවුරු හරි කෙනෙක් කියනවා නම් අනේ කිසි කෙනෙක් මේක අහලා හිත නරක කරගන්න එපා. ආනාය බොහෝ දෙනෙකුට සිහියට කල්පනාව අරගෙන හිතලා බලන්නයි කියන්නේ. සෝවාන් වෙනවයි කියන එක ජේෂ්ඨේ පාස් කරනවටත් වැඩිය පුංචි කාරණාවක් කියලා කියන එක හරිද? කොලයක් වැටෙනවා දැකලා සෝවාන් උණයි කියමුකෝ. අවුරුද්දක් මාන්සි වෙලානේ ජේෂ්ඨේ පාස් කරන්නේ. ඉතින් එතකොට ඊට වැඩිය ලේසි නෙවෙන්නම්. බැලුවම කියනකොට කියන්න පුළුවනි. නමුත් ඔය අවුරුද්දක ප්‍රතිඵලයක්ද මේ ලැබෙන්නේ? බුදු වෙන්න කොච්චර කාලයක් පාරමිතාද? පසේ බුදු බව ලැබීමට කොච්චර කාලයක් පාරමිතාද? මහරහත් බව ලැබීමට කොච්චර කාලයක් පාරමිතාද? ඒවා පිළිලා සම්පූර්ණ කෙනෙකුට මේ සිද්ධිය වෙන්නේ. අවුරුද්දක් පාඩම් කරපු ශිෂ්‍යයා නෙවෙයි එක දවසක ලිඛිත ප්‍රශ්න පත්‍රයකින් පාස් වෙන්නේ. සම්මුඛ පරීක්ෂණයකින් එක දවසකදී පාස් වෙන්නේ. එක දවසකින් එක පැයකින් පාස් වෙච්ච නිසා ඒකත් පුංචි කරනවාද මේ වාගේ காரணා වලදී ඇයි මෙහෙම සාහසිකව ඉක්මන් අදහස් දෙන්නේ කල්පනාවට අරගෙන බලන්ට ඕන දේශනා කරන ඇත්තොත් කල්පනාවෙන් ආන ඇත්තොත් කල්පනාවෙන් ආන්න බලන්න පරීක්ෂා කරන්න ඕන මේ නිසා මේ අදහස් ප්‍රකාශ කරන කාගේ හරි හිතට වේදනාවක් එනවනම් අනේ එසේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ අදහස ඔස්සේ හිතලා බලන්න විතරක් මා ප්‍රකාශ කරනවා. එතකොට දැන් නිද්දේශ වශයෙන් උද්දේශ වශයෙන් දේශනා කෙරුවා චතස්සෝ ීමා භික්ඛවේ සමාධි භාවනා මහණෙනි සමාධි භාවනා හතරයි. ඒක තවදුරට වැඩිපුර විස්තරයක් කෙරුවා අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති ඥාන දර්ශන පටිලාභාය සංවත්තති සති සම්පජඤ්ඤාය සංවත්තති ආසවානං khයාය සංවත්තති මේ කාරණා හතරකට විස්තරයක් කෙරුවා. මේ විස්තරේනොත් නැවතුනේ නෑනේ බුදුරජාණන් වහන්සේ පටිනිද්දේශයටත් එනවා. ඔන්න බලන්න පටිනිද්දේශය. මේ එක එකක් කිව්වා ditta ධම්ම සුඛ විහාරයේ පිණිස පවතින සමාධි භාවනාව ඥාන දර්ශන පටිලාභයේ පිණිස පවතින සමාධි භාවනාව සති සම්පජඤ්ඤේ පිණිස පවතින සමාධි භාවනාව ආසවා කය පිණිස පවතින සමාධි භාවනාව හතරක් එහෙම පෙන්නලා මොකද්ද මේ ditta ධම්ම සුඛ විහාරයේ පිණිස පවතින සමාධි භාවනාවේ කියන්නේ මේ උන්වහන්සේ ප්‍රශ්න නගමින් උත්තර දෙනවා කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති මානෙනි භාවිත කළාම බහුලීකృత කළාම දිගට දිගට නොනවත්වා වැඩි දියුණු කරගෙන ගියාම ditta ධම්ම සුඛ විහරණය පිනිස මෙලොවම සැපත පිනිස පවතින සමාධි භාවනාවය කියන්නේ මොකද්ද? ඉතින් මේ ප්‍රශ්නේ අහලා මේ කත්තු දේසේතු කම්මිතා පුච්ඡා කියලා මේවට කියන්නේ තමන්ම ප්‍රශ්නේ අහලා තමන්ම උත්තරය දෙන කැමැත්තෙන් අහන ප්‍රශ්න. එතකොට ඒක දේශේතු කම්මිතා පුච්චා. දේශනා කිරීමේ කැමැත්තෙන් අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය අහලා උන්වහන්සේ උත්තරය දෙනවා. ඉද භික්කවේ භික්ඛු විවිච්ඡ හේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති ඔන්න ප්‍රථම ධානයේ ලබාගෙන වාසය කරනවා යම් කිසි කෙනෙක් එයත් අට දිත්ත ධම්ම සුඛ විහරණේ තියෙනවා මේ දේශනා කරන මට පුළුවන් ද මේ පින්නතුන්ට මේක පැහැදිලි කරලා දෙන්න කවදාවත් බෑ ඇයි මම ප්‍රථම ධානයේ ලබා ගත්තේ නැහනේ ප්‍රථම ධානයටපත් වෙලා බලන්න ඕන ඒකෙන් ලැබෙන මානසික සහනය. සමහර ඇත්තු මේ ධාන නිකාන්තියයි කියලා ඒ ධානයේ ප්‍රණීතතාවට ඇලිලා දිගටම දිගටම සමාධියේ යෙදීගෙන ඉන්නවයි කියනවනේ ඒකත් ක්ලේශයක් වෙන තරමට ඔය ධාන නිකාන්තියේ ක්ලේශයක්නේ ඒ සුවේ අන්තිම සුවේ නෙවෙයි මේ ගොරෝසු ගොරෝසු දුක් අතහැර ඇර ගොරෝසු ගොරෝසු සැප ලබනවා මේ ගොරෝසු සැපයක් සැපයක් නෙවෙයි මේකත් අතහැර දාන්න වෙනවා මේ මඩ ගෝණියක් අරගෙන ආපු මිනිහෙකුට වැලි ගෝණියක් ලැබුණා වගේ වැලි ගෝණියක් අරගෙන ආපු මිනිහෙකුට පුළුන් ගෝණියක් ලැබුණා වගේ නොහොමොම යන ගමනක් මේකේ තියෙන්නේ. ඒ නිසා නීවරණයට වෙලා ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා ධානාංග ලැබුණානේ මා ලොකු වටින දෙයක් කියලානේ දැන් කලින් කිව්වේ හිත තැම්පත් උනාය ඒකත් ඕන නැති දෙයක් නිවර්ණ වලට වැඩිය හොඳයි ඒක ඇත්ත නීවරණ කුණුකුල්ල අහක දාලා ධානාංග ඒ වටිනා දේ කරට ගත්තට කමක් නැහැ. දිගට ගෙනියන්න වටින එකක් නෙවෙයි. ඒවා තව දුරට සමහර විට අද නැත්තම් වෙන දවසකවත් මේ පින්නතුන්ට තේරුම් ගන්න ඉඩ ලැබෙයි. අපි මේ ඔස්සේ යමු. එතකොට ප්‍රථම ධානය ලැබුවම ලැබෙන ප්‍රනීත සහනය මනසට ඒක කියන්න බෑ. ඒක මට කියන්නත් බෑ. මේ ආහන පින්වතුණු තේරුම් ගන්න එකක් නෑ ධානලාභී නෙවෙයි නම් ඒ තරමේ මානසික සුවයක් ලැබෙනවා ඒ ලැබුණු මොහොතේ හිතම ඒ ලැබුණු මොහොත මොකටද අර යම්කිසි ආරම්මණයක් දසකසින ඒ ආදි වශයෙන් තියෙන අරමුණක් භාවනාවට අරගෙන භාවනාව පටන් ගත්ත මොහොතේ හිතම්මත් සහනයක් ලැබෙනවායි කියලා මං කලින් වරක් කිව්වනේ ඒවත් ditta ධම්ම සුඛ විහරණේනේ ඒක වැඩි දියුණු වෙලා ගිහිල්ලා උපචාර සමාධිත් පහුවෙලා අර්පණා සමාධියට ඇවිල්ලා ධානය විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ඥාන මානසික తত্ত্বය මොනතරමේ සැහැල්ලුවක් මොනතරමේ නිශ්චල භාවයක් මොනතරමේ ශාණයක් මොනතරමේ විවේකයක් කොතන ඇද්ද ඒක මෙලව ලබන්න තියෙන ලොකුම සහනයක් ditta ධම්ම සුඛ විහරණය පිණිස සමාධි භාවනාවක් පවතිනවායි කිව්වේ ඕකනේ අන්න ඒකයි මේ දිකට කියන්නේ ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි වස්තුකාම ක්ලේශකාම වලින් අස් වෙලා මේ ලබන සැපතේ එහෙම ලබන සැපතක් වස්තුකාම ක්ලේශකාම මඩ වගුරේ ගිලිලා ලබන්න බැරි දෙයක් පංචකාමයේ එක්ක ඉඳගෙන ලබන්න බැරි දෙයක් ඒ නිසා විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි එතකොට වස්තුකාම ක්ලේශකාම දෙකිනුත් තණ්හාවෙන් තොරව අහකට පැනලා අකුසල ධර්ම වලිනුත් වෙන් වෙලා රාග දෝෂ මෝහනේ අකුසල මූල. ඉතින් තණ්හාවෙන් අහකට පැන්නනම් වස්තුකාම ක්ලේශකාම අතෑරියනම් මොනතරමේ කුසල් පැත්තකටද යන්නේ ඇත්තේ අකුසල ධර්මෙන් ආකුණයි කියන්න ඕනද? විවිච්චේව අකුසලේහි ධම්මේහි මොන සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති කලිනුත් සිහිපත් කෙරුවනේ ඥානාංග විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා ඒවා නීවරණ ප්‍රතිපක්ෂ වෙන හැටි නීවරණ වලින් මනසේ කැළඹීම ධානාංග වලින් මනසේ නිවීම සමතය සහනය සංහිඳීම ඒවා කිව්වනේ අන්න ඒ සහනයට එනවා ප්‍රථම ධානයේ ලැබුවම එහෙමයි ඔය ධිට්ඨ ධම්ම සුඛ විහරණය සමාධි භාවනාවකින් ලැබෙන හැටි ප්‍රකාශ කෙරුවට වැඩිය මනස යොදලා මෙනෙහි කරලා කල්පනාවේ යෙදিলা බලන්න. එතකොට පෙනේවි මේ කිව්වට වැඩිය කොච්චර දේවල් මෙලව සහනයේ පිණිස සමාධි භාවනාවකින් එනවද කියලා පොඩි ළමයාට තරුණයාට මහල්ලාට කාටවත් වෙනසක් නැතුව දෙවෙනි එක අත්‍යධික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන ප්‍රතිලාභාය සංවත්තති. දිබ්බ චක්ඛු ඥාන දර්ශනය ගැනයි මේ කියන්නේ. එතකොට දිබ්බ චක්ඛු ඥාන දර්ශනේ කියන්නේ දෙවෙනි ධානයත් ලබලා තුන්වෙනි ධානයත් ලබලා හතරවෙනි ධානයත් ලබලා ඊට ඉද්විතිව ලැබෙන අභිඥාවල දීද්ධි විදං නිබ්බසෝතං පරචිත්ත විඥානං පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්ඛූති පංචධා කියලා පංචාභිඥා තියෙනවනේ. ප්‍රථම ධානයෙන් විතරක් පංචාභිඥා බෑනේ. ဒုတိ ය තතිය ධාන වලිනුත් බෑ. චතුර්ථ ධානයේ ලබාපු කෙනෙකුටයි ඔය පංචාභිඥා ලැබෙන්නේ. ඒ පංචාභිඥා වල එකක් මේ දිබ්බ චක්ඛු ඥාන දර්ශනය. දුරේ තියෙන දේවල් බලනවනේ. දැන් ඉතින් මෙහෙම මේ භාවනා කරන ඇත්තා එක තැනක එක පරියන්කයක එක අරමුණක මේ බිම බලාගෙන ඉන්නවා ඒ හිටියට ඔය රොකට් හදලා ගිහිල්ලා බලන්න ඕනේ ඒවා එතකොට මේ දැන් ඇවිල්ලා තියෙන මොකද්ද ටීවී රූප වාහිනිය. ඒකෙන් පුළුවනි ඇමරිකාවේ ඒවා බල ලෝකයේ හැම ඒවාම හැම තැනම තියෙන ඒවා බලනවනේ ක්‍රමයකට. ඔය මොකක්වත් කරදරයක් ඕනේ චතුර්ථ ධානයේ ලබාගෙන පංචාභිඥා උපදවගත්තම දිබ්බ චක්කු ඥානෙ ලැබුණොත් මෙහෙම ඉඳගෙන බලනවනේ ඔය ග්‍රහ ලෝකවල ගිහිල්ලා ගිහිල්ලා ඔය බලන්න හදන්නේ සේරම බලාගෙන ඉනවනේ. ඔක බුදුරජාණන් වහන්සේ කොච්චර ඉස්සරද තින්නේ. සමහර වෙලාවට සදිව්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයක ඉඳගෙන ආලෝකයක් මහ පොළොවට ඒවලා ඒ ආලෝකයේ බුදුරජාණන් වහන්සේ පෙනෙන්න සලස්සලා ඒ දේශනාව කරන්න උන පුද්ගලයා ඉදිරියේ පෙනී හිටලා බණ කියාපු කතා තියෙනවනේ බ්‍රහ්ම ලෝකේ ඉඳගෙන ඔහු මේවලා තියෙනවනේ. ඉතින් ඒවට පෞගිය කාලෙක සමහර ඇත්තු නිකන් හරින් මෙහෙන් වුණා බොරු වෙන්නේ නැtei කියලා ඉඟි මැරුවා hina වුණත්නේ දැන් පේනවනේ ඒක බාහිර බලය දිනු කරලත් පුළුවන් කියලා. ඉතින් මේවයි එතකොට බොහොම විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඒ නිසා අත්ථිදික්කවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා ඥාන දර්ශන පටිලාභාය සංවත්ත්‍ය තිදිබ්බ චක්ඛු ඥාන දර්ශනේ ලබන්නත් පුළුවන්. චතුත්ථ ධානයේ ලබාගෙන පංචාභිඥාවලට ගියාම දිබ්බ චක්ඛු ඥානය එනවා. එතකොට අපට විරුද්ධව හිතන මිනිහාගේ හිතත් බලන්න පුළුවන්. ඒ දිබ්බ චක්ඛු ඥානයේම තව එක කොටසක් පරිචිත්ත විඥානන කියන්නේ. කෙනෙකුට හිතන්නවත් බෑ අපට නොදැනෙන්න. කොච්චර හොඳ දෙයක්ද බලන්න. සමාධි භාවනාවෙන් එතෙන්ටත් එන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එක අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා සති සම්පජඤ්ඤාය සංවත්තති සීබුද්ධිය පිණිස පවතිනවායි කියවනේ සමාධි භාවනාව අනේ ඒක ටිකක් වැඩිපුර මේ ඇත්තන්ට පැහැදිලි කරලා දෙනවා නම් භාවනා කරන්නේ නැහෙන්න කිට්ටුවේයි කියලා හිතන ඇත්තන්ට නෑ බාල කාලේ හිටම්ම මේක ඕන කරන එකක් අපි මේ වැරදිලා නේද කියලා තේරුම් ගන්න පුළුවන්. සමාධි භාවනාව හිත එකඟ කිරීම. පුංචි කාලේ දරුවෙකුට හිත එකඟ කරගන්න පුළුවන් එකේ ඉඳලා පහට ගනින්නේ කියන්නේ. ඒ ළමයා ගනිනවනේ 1යි 2යි 3යි 4යි 5යි. වෙන වෙන ඒවා හිත හිතාවේ වැඩේ කරන්න බෑනේ එකඟ වුණානේ. එතකොට මේ හුස්ම ගන්න කියන්න බලන්න. උඩට හුස්ම ගන්නවා පහළට හුස්ම හෙලනවා උඩට හුස්ම ගන්නකොට 1යි පහළට හෙලනකොට 2යි ආයිම 3යි 4යි 5යි 10ට යනකම් ගනිනවා එකඟ වුණානේ හිත පුංචි දරුවෙකුට බැරි දෝක කියලා කරවන්න ඔය විදිහේ එක තැනක හිත රඳවන්න පුරුදු කෙරුවොත් සිහි බුද්ධිය වැඩෙනවා දීර්ඝ විස්තර ගේන්න අපට කාලයෙන් ඉඳ නැහැ අත්‍යධික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khයාය සංවත්තති ආශ්‍රවක්ෂේ පිනිස පවතිනවා සමාධි භාවනාව දිගට හොඳට වඩාගෙන ගියාම එතකොට කතමාච භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති ඒ කියන්නේ ටිකක් දිගට කර්ම ප්‍රකාශ කිරීම වැදගත් නිසා ඒකට අපි එනවා ටිකක් මේකම තියෙනවා ඉද භික්ඛවේ භික්ඛු පංච උපාදානස්කන්ධේසු උදයබ්බයානුපස්සී විහෙරති. මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම ගැන කල්පනා කරනවා. උපදිනවා මැරෙනවා. ඒක පේනවනේ ඕන පුංචි දරුවෙකුට. උපදිනවා මැරෙනවා නෙවෙයි. ක්ෂණික මරණය උත්පාදස්ථಿತಿ භංග වශයෙන් හැම රූප රූපයක් පිළිබඳවම හැම රූප ධර්මයක් පිළිබඳවම හැම නාම ධර්මයක් පිළිබඳවම ඒක එහෙම තියෙනවනේ කොච්චර ඉක්මනටද හට ගන්නවා පවතිනවා නැති වෙනවා හට ගන්නවා පවතිනවා නැති වෙනවා මේ කියන වේගයටත් වඩා වේගෙන් ඒක වෙන්නේ ඉතින් එහෙම වෙවි ගලන ගඟක වගේ සැඩ පාරකට අහු වෙලා වගේ යන ගමන එතකොට ඒ ඉති රූපං මේක තමයි රූපය එත්තකං රූපං රූප මෙච්චරයි තියෙන්නේ අටවිසි රූප ඉති රූපස්ස සමුදයෝ මේක තමයි රූපය හටගන්න විදිය රූප රූපය විඥානපච්චය රූපං උපාදානං කිව්වේ ඒකේ පටිච්ච සමුප්පාදයට ගිහිල්ලා විස්තර කරන දේ තියෙනවා. ඉති රූපස්සාර්ථ ගමෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියාපු විදියට විඥාණය පටිසන්ධි විඥානේ නැති වුණොත් ඉන්නාම රූප හට ගැනීම නැති වෙනවා. ඔය වාගේ මේ ආශ්‍රවක්ෂේ පිනිස තියෙන භාවනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දිගට ගෙනිච්චම මේකෙන් ලබන්න පුළුවන් ප්‍රතිඵල දැන් බලන්න මේ ගෙවල් වල හදිසි පුංචි අලාභයක් විච්ච ගමන ගානවනේ සේවය කරපු සේවකයාට අතීති විච්ච මාපියේ කැඩුනේ පිඟන් කටුවක් අර මනුස්සයාගේ බෙල්ල කැපුවා මැරෙනවා අධිකරණයට යනවා උසාවියේ එල්ලුම් ගහ ඊට පස්සේ අපාය මේ තරම දෙයක් කරනවානේ මේ ආශ්‍රව මැඩපවත්වා ගැනීමට ක්ෂය කර ගැනීමට බැරි වෙනකොට තියෙන විපත්තිය බලන්න ඒවා කල්පනා කරලා වුණ මේකේ හරි අදහස තේරුම් ගන්න. එතකොට ඉමාකෝ භික්ඛවේ තතස්සෝ සමාධි භාවනා ඔන්න බුදුරජාණන් වහන්සේ එතකොට උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ අන්තිමට සම්පින්දණය කරලා නිගමනය කරනවා ඉමාකෝ භික්ඛවේ තතස්සෝ සමාධි භාවනා මානෙනි මේ හතර තමයි සමාධි භාවනා කියන්නේ. මේ විදිහට ඔය දක්වලා තියෙනවා විශේෂ විභාග. ආශව කියන වචනේ වචනකින් තේරුමක් දුන්නොත් ආශවන්තීති ආශවා වැగిරෙන නිසා ආශව කියනවා. කොහෙන්ද වැగిරෙන්නේ? ඇහිනුත් වැగిරෙනවා. කනිනුත් වැగిරෙනවා. ඉහින් කනින් වැగిරෙනවායි කියලා අපේ පරණැත්තු කියනවනේ. ඒ මිනිස්යාගේ මේ කුණු කසල ගති ඉහින් කනින් බේරෙනවායි කියලා කියනවනේ. සම්පූර්ණ මේකට එකඟයි. ආසවන්තීති ආසවා චක්ඛුතෝපි මනතෝපි සවන්ති පවත්තන්තීති බුත්තං හෝති. ඇයින් දකින්න රූපයක් දැක්කම ඒකට ආස වෙලා ඔය වැగిරෙනවා. කනට ශබ්දයක් ඇහුනම ඒකට ආස වෙලා එහෙන් වැగిරෙනවා. ඉතින් ওই විදිහට තමයි කෙලෙස් වැగిරෙන්නේ. ඔය කෙලෙස් වැగిරෙන ගතිය සංවරය ඇති කරගෙන නවත්ත ගන්න ඕන. ආසව ක්ෂය වෙන්නේ ඒ ක්‍රමයටයි. ක්‍රමයටයි. එතකොට යම්කිසි ආශ්‍රව ධර්මයක් පිළිබඳ தત્ත්වයේ තේරුම් ගන්න මේ පින්නතුන් කියවන්න අපට තැනක් ඉදිරිපත් කරන්න පුළුවනි සබ්බාසව සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රය බොහොම අදහස් ඒකෙන් ගන්න පුළුවනි ඉතින් මේට වඩා දිගට මේ කරුණු ගෙනියන්න බෑ සලායතන සූත්‍ර ක්‍රමයටත් ආශව ධර්ම පිළිබඳ ඉගෙන ගන්න දේවල් තියෙනවා ඒකත් සඳහන් කරගෙන පුළුවන් නම් කියවන්න. නිබ්බේධික පරියාය සූත්‍රයේ තියෙනවා ඒකත් සඳහන් කරගෙන තව ඉඩ කඩ තියෙන ඇත්තෝ එහෙම කියවන්න. අත්‍යාසවා තිරච්ඡාන යෝනිගාමිනියා තිරිසන් අපායට ඇදගෙන යන්න ශක්තිය තියෙන ආශ්‍රව තියෙනවා. අත්‍යාසවා පිත්තිවිචේගාමිනියා പ്രേත භවයට ඇදගෙන යන ශක්තිය තියෙන ආශ්‍රව තියෙනවා. අත්‍යාසවා මනුස්ස ලෝකගාමිනියා මිනිසත් බවට ගෙනියන්න ශක්තිය තියෙන ආශව තියෙනවා අත්‍යාශවා දේවලෝක ගාමිනියාවේ බලන්න අපි නිකන් නරකාදී අකුසලයක් කියලා හිතුවනේ ආශ්‍රව නෑ සමහර ආශව තියෙනවා දිව්‍ය ලෝකෙටත් ඇදගෙන යන්න පුළුවන් ඒවා මේ විදිහට ආශව ධම්ම පිළිබඳ විස්තර කතාව බොහොම දිගයි අංගුත්තර චක්ක නිපාතේ ආපු සූත ධර්මයක් අත්‍යධික්කවේ ආශවා සංවරා පහතබ්බා ඒ ආදී වශයෙන් කරුණු තියෙනවා. ඉතින් ඕවා ඔය කාරණා පිළිබඳ හැඳින්වීමක් විතරයි මේ වෙලාවේදී අපට කියන්න පුළුවන්. දැන් අපේ කාලය අවසාන වේගෙන යනවා. මේ දේශනා කෙරුවේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයිති රෝහිතස්ස වර්ගයේ මුල් සූත්‍රය. සමාධි භාවනා සූත්‍රය. මේ සමාධි කියන්නේ මොකද කියලා අපි නිවැරදි අරමුණක හිත රඳවා ගැනීම කියන අදහස ඉස්සර වෙලා දුන්නා. සමාධිය දෙආකාරයේ කිව්වා උපචාර අප්පනා වශයෙන්. උපචාර සමාධිය කියන්නේ ධානයක් ලැබෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තියෙන එකඟකමටයි කියලා කිව්වා. ඒකෙදි වෙන්නේ නීවරණ ධර්ම යටපත් වීමේ කිව්වා. අර්පණා සමාධිය කියන්නේ ධානය ලැබෙන වෙලාවේ ඒ தത്വෙදී ඇතිවෙන අරමුණට ස්ථිරව බැසගත් තත්වයේ කියලා ප්‍රකාශ කෙරුවා. මේ විදිහට ඒ දිගින් දිගටම කියාගෙන ආ කාරණා ඔස්සේ නැවත මෙනෙහි කරලා ධම්මානුස්සති භාවනාවකුත් වඩලා දිගින් දිගටම මේ ධර්ම මෙනෙහි කිරීමෙන් හිතට ප්‍රයෝජනයට ගැනීමෙන් සමාධි භාවනා වැඩිම ආදී වශයෙන් මෙලොව පරලොව සැප ලැබීමෙන් කෙලවර ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් වේවා කියලා කවුරුත් සාදු කියන්නේ ධර්ම ශ්‍රවණානිසංස හේතුවෙන් සෑම දිනාටම ශාන්ත වූ නිවන් සැප ලැබේවා. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ කොළඹ කුප්පියාවත්තේ ජයශේකර ආරාමාධිපතිව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්ම වංශනිකායේ මහා නායක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති රාජකීය පඬිතුක සාහිත්‍ය ශූරී අතිපූජ්‍ය තලල්ලේ ශ්‍රී ධම්මානන්ද මහානායක